තවස් දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං හදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං හදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං හදන්තා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 මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං සතෝ කරේ නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මාපනිහිතං චිත්තං තේයසෝනං සතෝ කරේති පින්වත්නි දැන් මේ ප්‍රකාශ කළේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව ධම්මපදයට ඇති ගාථා ධර්ම දෙකක්. මේ ගාථා දෙකෙන් කියාපු කරුණ හකුළුවල කියනවා නම් සමාජයේ සහ සමාජයේ හතුරා සහ මිතුරා පැහැදිලි කර දීමයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා වරදවා පිහිටුවන ලද හිත Tamante යම්කිසි අනර්ථයක්, අවඩක්, පාපයක්, විනාශයක් කරනවාද? සියහා සමාන විනාශයක්, පාපයක්, අවඩක් කුරුක්කු කුරුකුටවත් වනේ වන හතරකුටවත් කරන්නට බැහැ කියලා. අනිත් අතට ප්‍රකාශ කරනවා මනාකොට පිහිටුවන ලද හිත සමාත සලසා දෙන යහපත හොඳ ශ්‍රේෂ්ඨ භාවයේ සිද්ධ කරලා දෙන්නට පුළුවන් කමක් නැත අම්මා තාත්තටවත් වෙන හිතවත් ඥාති මිත්‍රාදී කාටවත් කාථා ධර්ම දෙකෙන් උන්වහන්සේ පැහැදිලි කළේ මා කලින් මතක් කළ විදිහට සමාජයේ සහ සමාජයේ හතුරා සහ මිතුරා යම් කිසිවෙකු මනාකොට සිත පිහිටුවා ගත්තොත් ඒතනත්තාට ලැබෙන හිත ශාන්තිය ඉතා විශාල බවත් වරදවා පිහිටුවා ගන්න හිත නිසා තමන්ට ලැබෙන ඒ වගේම තමන් වාසය කරන සමාජයට ලැබෙන අනර්ථය විනාශය අති විශාල බවත් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. හිත මනාකොට පිහිටවීමෙන් යහපත සිදු වෙනවා පළමු කොට සමන්ත අනුතුරුව සමන් වාසය කරන සමාජයක. හිත වරදවා පිහිටුවා ගැනීමෙන් පළමුව කොට සමන්ත අයහපත සිද්ධ වෙනවා අනුතුරුව තමන් වාසය කරන සමාජයටත් අයහපතක් සිද්ධ වෙනවා. මේ දෙකම පැහැදිලි වෙන්නට එක නිදර්ශන කතාවක් තා කෙටියෙන් මතක් කරන්නම් කවුරුත් පාහේ ගන්නා කතාවක් නිසා. අඟුලිමාල කතාවයි. අඟුලිමාල පන්නේිතා වැඩගත් පවුලක අහිංසකව හැදුනේ වැඩුනේ ගුරුකුලයකට ගිහිල්ලා එතෙන්දී මේක දෙනාගේ වැරදි අදහස් නිසා ගුරුවරයෙක් මේ අඟුලිමාල ශිෂ්‍යයා කෙරෙහි නැත්නම් අහිංසක ශිෂ්‍යයා කෙරෙහි කලකිරිලා විරුද්ධ අදහස් පහළ කරගෙන ඔහු අනුමුලවාම නැති කරවන්නට ගුරු පූජා වශයෙන් ඇඟිලි දහසකින් ගුරු පූජා කරන්න ඕනේ ඉන් මිනිස්සු දහසක් මරලා ඇඟිලි දහසකින් ගුරු පූජාව කරන්න ඕනේ කියලා ගුරුවරයා කිව්වා අහිංසක කුමාරයා ඒකට කැමති වුණේ නැහැ. අන්තිමේදී කැමති වෙන්නට සිද්ධ වුණා. එයින් ඒක නැත්තා වැරදි විදිහට සමාජයේ හිත පිහිටුවාගෙන ඉතාම නපුරු හිතක් ඇති කරගෙන නපුරු චේතනා පාල කරගෙන මිනි මරන්නට පටන් ගත්තා. මරණ මරණ සංඛ්‍යාව මතක නැති වෙන නිසා ඇඟිල්ල ඇඟිල්ල කපලා මාලයක් වගේ කරේ දාගත්තා. ඒ නිසා තමයි අඟුලි මාල වුණේ. ඒ අතරේදී දහස පුරවන්නට අඩුව තිබුණ එකයි ඒ වෙලාවේ කවුරුන් ආවත් මරලා ඒ දහස පුරවනවා බුදුරජාණන් වහන්සේ මොහු කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කළා උන්වහන්සේ මරලා හෝ ඇඟිලි දහස පුරවන්නට අදහස් කරගෙන බුදුරජාණන් වහන්සේගේ පසුපස ගියා නමුත් ඒන් වැඩක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ සමග කතා කරලා උන්වහන්සේගේ අවවාදන් ශාස්ත්‍රා ලබාගෙන ඊට පස්සේ සමාධි හිත මනාකොට පිහිටුවාගෙන සකල ක්ලේශයන් නැසලා සමාජයේ ඉතාම හිතකර රහතන් වහන්සේ නමක් වුණා. අඟුලිමාල සූත්‍රයේ නමින් අදත් දරුවන් බලාපොරොත්තු වන මව්ව මව්වරුන්ට සාහිත කර සූත්‍රයකුත් උන්වහන්සේගේ නමින් පවතිනවා අදත් එහි බලේ පවතිනවා. මේ එක කතාවෙන් අර කලින් කියපු දෙකරුණම හොඳට පැහැදිලි වෙනවා. වරදවා පිහිටුවන්නද හිත නිසා චේතනත්තාට මොන කරුණක් නිසා සමාධිය හිත වරදවා පිහිටවන්නට සිද්ධ වුණා. ඒ නිසා චේතනත්තා සමන්සත් හානියක් කරගත්තා. පෞසිද්ධ කරගත්තා විපාක දෙන්නට අවස්ථාව නොලැබුණත් සම්පූර්ණ වශයෙන් එදින සමාජයට කොච්චර අනර්ථයක් අයහපතක් අවඩක් කළාද ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය ලැබිලා හිත මනාකොට පිහිටුවා ගැනීම නිසා ඒතනත්ත කොච්චර යහපත් කෙනෙක් වුණාද මේ එක කතාවෙන් ඒ දෙකරුණම කාටත් වටහා ගන්නට පුළුවන් එතකොට හිත වරදවා පිහිටවීම සා භයානක බව අනත්තර බව හිත මනාකොට පිහිටුවා ගැනීම ඉතා සුන්දර බව යහපත වෙන දෙන බව මේ දෙකම තමයි අද පැහැදිලි කළ දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒනොත් හිත මනාකොට පිහිටුවා ගැනීම පැත්ත වැඩියෙන් ප්‍රකාශ කරන්නයි අදහස් කරන්නේ. හිත වරදවා පිහිටුවා ගත්තම ඒ නිසා වැරදි දෘෂ්ටි ඇති කරන වැරදි අපරාධ පව්. පළමු කොට වේතනතාගේ අනත්ය සඳහායි උපකාර වන්නේ. මේ ජීවිතේදීම ඒක නැත්තා නපුරු කෙනෙක් නපුරු වැඩ කරලා පසුව පසුත වෙන පුද්ගලයෙක් ඉතා දුක්ඛිතව ජීවිතය ගත කරලා ඒක නැත්තාට මැරෙන්න සිද්ධ වන්නේ. එහෙම කෙනෙක්ගේ ඊළඟ භවයක් වාසනාවන්ත වෙන්නේ නැහැ. බෞද්ධයන් හැටියට පුනර්භවයේ පිළිගන්නවා. අද අබෞද්ධ උගත් ලෝකයාත් පුනර්භවයේ පිළිගන්නවා. ඒ පිළිබඳව කරන ලද පරිශන අනුව බ්‍රිතාන්‍යයේ පවණක් එහි ජනගහනයෙන් 139ක් නැවත ඉදීමක් විශ්වාස කරන අය කියලා වාර්තා කරනවා. බෞද්ධයන් හැටියට අප පුනත් භවයක් පිළිගන්නේ. නැවතරක් උපදිනකොට වරදවා පිහිටුවන ලද සිටින් කරන ලද පව් අපරාධ නිසා එතන කාට හොඳ උත්පත්තියක් ලැබෙනවා කියලා හිතන්නටවත් අමාරුයි. වැඩි වශයෙන්ම ඒතනත්තා නරක උත්පත්තියකටයි බරව සිටින්නේ. එසේ නරක උත්පත්තියක් ලබාගෙන බොහොම දුක් විඳින්නට ඒක නැත්තාට සිද්ධ වෙනවා. හිත මනාකොට පිහිටුවා ගත්තොත් ඒ මේ જાතියෙදිම ඒක නැත්තා බොහොම හොඳ සතුට ඇති වාසනාවන්ත ජීවිත ගත කරනවා. එහෙම නැත්තාට ඊළඟ භවයක් යහපත් වෙන්නට ඕන, සුගතියක් ලැබෙන්නට ඕන. මනස හැදීමම තමයි මිනිහා හැදීම කියන්නේ. මේහා කියන වචනේ මනුස්ස කියන වචනේ නොයෙක් ලෙසින් නොයෙක් උගතුන් විග්‍රහ කරලා තියෙනවා. බෞද්ධ විග්‍රහය මනස උස්සන්නතාය මනුස්සා. දිනුවන මනසක් ඇත්තේ මිනිහා. බෞද්ධ විග්‍රහය. ඒකට මනස දිනුනාම මිනිහ දිනුන වෙනවා, මිනිහ දිනුනාම සමාජය දිනුන වෙනවා. ත්‍රිසනාටත් මනසක් තියෙනවා. නමුත් එහි දිනුවක් නැහැ. ඒ නිසා තිරසනා උපන්න දාත් තිරසනාමයි මරණ දාත් තිරසනාමයි බෝධිසත්වයේ තිරසන ආත්මික උපන්නානම් ඒ වගේ උතුමන්ගේ විශේෂ ගති නිසා වෙනස්කම් තියෙනවා සාමාන්‍යයෙන් තිරසන ගති එහෙමමයි දෙවියන්ටත් මනසක් තියෙනවා සෑහෙන තරම් ජීවු කරගත්ත මනසක් දෙවියන්ගේ ස්වභාවය ගැන බලනකොට ඒ දිනු කරගත්ත මනස රැකගෙන ඉන්නෝ විනා ඊට වඩා දිනුවක් කරන බවක් පේන්නේ නැහැ. ඒ නිසා දෙවියා ඉපදින කොටත් දිව්‍යාමයි එතින් චුත වෙන කොටත් මැරෙන කොටත් දිව්‍යාමයි ප්‍රශ්නේනට ඊටත් වඩා දිනු කරගත්ත හිතක් තියෙනවා ඒ අය ඒ ඊටත් වඩා දිනු කරගත්ත හිත ආරක්ෂා කරගෙන ඉන්නෝ විනා ඊට වඩා දිනු කිරීම දකින්නට ලැබෙන්නේ නැහැ සුද්ධාවාස දිව්‍ය ලෝකවල හැර අනිත් භ්‍රම ලෝකවල වෙනසක් දකින්නට ලැබෙන්නේ නැහැ ඒ නිසා උපදින කොට ප්‍රශ්නයමයි ඉතින් ඉක්ුත වෙනකොටත් මැරෙනකොටත් ප්‍රඥාවමයි. මිනිහා හිම නෙවි මොහොතක් පාසා මනස දිනු කරගන්න තැනස්සා. ඒ කියන්නේ නියම මිනිහා. මිනිස් උන්කට කියනවා ඒ අත්ංගෙන ඒ වගේ දෙයක් නෙවෙන්නට පුළුවන්. අප මේ මිනිහා කියන්නේ නියම තීරම ඇති මිනිහා. දිනු කරගන්නවා මොහොතක් පාසාම තමයි මනස. ඒක උපදිනකොට බොහෝ කාරණාවලින් ත්‍රිසෙනකු හා සමාන උපදිනවා. ඊළඟට අම්මා තාත්තගේ ආදර්ශයක් උපදේශයක් නිසා මේ ගති වලින් වෙනස් මනුෂ්‍ය ගති කිසිම ටික දිනු කරගන්නවා. ඊළඟට හොඳට කරුණු දන්නා කෙනෙක් නම් සමාගයේ මනස දිනු කරගෙන ඉහළටම ගිහිල්ලා චේතනත්‍යම තමයි දේවත්වයට භක්මත්වයට යන්නේ. මිනිහාට තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි ශක්තියක් තමයි ඒ හැමත වඩා ඉහළ තත්ත්වයේ හැටියට බෞද්ධයන් වෙන අප පිළිගන්නා බුද්ධත්වයේ ලබන්නට පුළුවන් මිනිහාටමයි. දෙවියෙකුට බ්‍රහ්මයෙකුට බුද්ධත්වයේ ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ මිනිහා තමයි මනස දිනු කරන්නේ බුද්ධත්වයේ තෙක්. ඒ නිසා මනස දිනු කරන තැනත්තා මිනිහා. මනස හැදුවම මිනිහ හැදෙනවා මිනිහ හැදුනම් ලෝකයක් හැදෙනවා. ඒ සඳහා උගත් ලෝකයෙන් කරුණු දෙකක් ඉදිරිපත් කරන්නට ඕන. එක් කරුණක් මේ දෙකම වුණත් සමහර විට සමහර දන්නවා ඇති. උදේනා නොදන්නෝ වෙන්නත් පුළුවන්. එක තාත්ත කෙනෙක් ලොකු ලෝක සිතීමක් අරගෙන එහි පිටිපැත්තේ මිනිහෙකුගේ රූපයක් ඉරිවලින් ඇඳලා ඒ කෑලි වලට කපලා පවුල් කරලා නොනැති දරුවෙකුට අනගහලා කිව්වා පුතා මේ කෑලි එකතු කරලා ලෝක සිතින් හදන්න ලෝකේ හදන්නට කියලා. මේ ළමයා ඒ කෑලි ටික අරගෙන අර ලෝකේ පැත්ත බලාගෙන එකතු කරන්නට බලවත් උත්සාහයක් දරුවා. සාමාරු කටයුත්තක් මේක සිටීමක් කැලියුවට කපලා අවුල් කරලා දුන්නාට පස්සේ ඒක හදනවා කියන එක මේ ළමයාගත් හැම උත්සාහයක්ම යක්ත වුණා. තලයක් ලැබුණේ නැහැ. ඊළඟට මේ ළමයාට නිකන් පෙනුණා මේ හැම කැලලකම පිළිවගයක් තියෙනවා. ඒ ඉරිකැලි ඒ පැත්ත හරවල බලනකොට නිකන් මිනිස්සුන්ගේ ස්වභාවයේ තියෙන ඉරිකැලියකට එන්නට තියෙනවා. එතනදී මේ ළමයා අර ලෝකී පැත්ත අමතක කරලා ඒ කුල කැලි ටික අනිත් පැත්තට හරවගෙන අර මිනිස් සටහන නියම විදිහට පිළිගන්නට ඒ කුල කැලි ටික එකහු කළා. එකහු කරලා අවසාන වෙනකොට මිනිහා හොඳට හැදිලා තියෙනවා සටහන හොඳට කියනවා සම්පූර්ණයි. ඊළඟට මේ එහෙම අනිත් පැත්තට ගහලා බැලුවකොට ලෝකයක් හැදිලා. එතෙන්දී මේ ළමයා කිව්වා තාත්තේ තාත්තේ මම ලෝකේ හැදුවයි කියලා. තාත්තව කොහොමද පුතා? තාත්තේ මා මිනිහා හැදුවා. එතකොට ලෝකෙ ඉඳීම හැදුනා කියලා. ඒක එහෙමමයි. මිනිහා හැදුනම සත්‍යත් හැදෙනවා ලෝකයක් හැදෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මිනිහා නොහදා රට හදන්නට බෑ. ලෝකය හදන්නට බෑ කියන අදහස ඇතුළු ධර්මයේ ප්‍රකාශ කළේ. ඒක කරුණක්. අනිත් කරුණ වර්තමාන ඉදත් ලෝකයාගේ විද්‍යාත්මක පරීක්ෂණයකින් ලැබුණු ප්‍රතිඵලයක් අනුවයි කියන්නට තියෙන්නේ. මේ පින්වතුන් දන්නවා දියුණු සිටින රටවල් දියුණු වන රටවල් වලට ආධාර කිරීම දැන් කලකපටන් පවතිනවා. ඒ අනුව විශේෂයෙන් ආසියාතික රටවල් වලට දියුණු වෙච්ච රටවල් ගාක් ආධාර කරලා තියෙනවා. ශ්‍රී ලංකාවත් එකක්. ලංකාවට නිදහස ලැබිලා දැන් අවුරුදු 30ක් ගත වෙන්න තියෙනවා. ඊළඟට ලෝකයේ ආධාර ලැබෙන්න පටන් අරගෙන කොළඹ කමෙන් පටන් අරගෙන අවුරුදු 25ක් පමණ වෙනවා. කෝටි ප්‍රකෝටි ධනෙ ලැබිලා තියෙනවා. මේ කවුරුත් දන්නව පිළිගන්නේ. තාම කැම කිතුවත් සම්පූර්ණ නැහැ. ඇඳීමත් සම්පූර්ණ නැහැ. මේ වගේ තමයි මේ හුඟක් රටවල් වලට සිද්ධ වෙන්නේ. මේ රටවල් වල පළමු தත්ත්වය හුඟක් වෙනස් වුණා. මේ ආක්‍රමණ ආශ්‍රය ආදී නිසා. කලින් තිබුණ ශිෂ්ටාචාරය වෙනස් වුණා. කලින් මේ රටවල් දිනුම තිබුණ බව විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යයෙන් උපදවන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ಭಾರತයේ තිබුණ සත්‍යයේ උන්වහන්සේගේ ධර්මයේ නිසා ඊටත් වඩා දීම සත්‍යයකට විය හැකි අශෝක යුගය ගැන කල්පනා කරනකොට කාටත් මේ වැටහෙනවා. ලංකාව වගේ රටවල් දෙස බලනකොට ඒක හිමයි. ඒ නිසා ඉතිහාසඥයන් මේ රටවල ස්වර්ණ යුග කියනකොට සඳහන් කරන්නේ බෞද්ධ ධර්මයේ බුද්ධ ධර්මයේ හොඳට සාවිතුන කාලේ සවසන කාලය කියලා කියන්නේ ධර්මයේ ජනගෙන ඒ අනුව ජීවිත පවත්වපු කාලය. ලංකාවේ ස්වර්ණ යුගයේ හැටියට සැලකන්නේ බුද්ධ ධර්මයේ හොඳට ප්‍රවතුන කාලය. බෞද්ධයන් හොඳින් ජීවත් වන කාලය. මේම බෞද්ධ ජීවිත ගත කරපු කාලයයි. ಭಾರತයේ එහෙමයි. අශෝක රජු ආදී උතුමන්ගේ කාලය තමයි ස්වර්ණ යුග හැටියට සැලකුවේ. අනිත් අනිත් රටවල්ලත් එහෙමයි. ඒ විදිහටයි තිබුණේ. ඒ තත්ත්වය වෙනස් වෙලා ගිහිල්ලා ආක්‍රමණ ආදී නිසා හුඟක් අංශවලින් පිරිහි තිබෙන නිසා අපට ලෝකයේ ආධාරිත අවශ්‍ය වෙනවා. නමුත් ශ්‍රී ලංකාවටත් වෙනත් රටවලටත් විශ්ව ආධාර වලින් දිනුවක් සැලසුණා. ඒ උගත් ලෝකයා බලාපොරොත්තු වන තරමේ දිනුවක් සැලසුන්නේ නැහැ. ඒ නිසා බැංකොක් කිහිපි එක්සත් ජාතීන්ගේ ආසියාතික සංවර්ධන ආයතනය ඉගෙන පරීක්ෂණයක් කළා. මෙච්චර ආධාර කරලා කෝටි ප්‍රකෝටි ධනෙ ලැබිලා තාම මේ රටවල් ජීවන නූනේ මොකද කියලා. මේ පරීක්ෂණය සඳහා හතර දිනකින් පත් කළා. මේ හතර දින පරීක්ෂණ කළා. යත්තන්ගේ වාර්තාවේ මේක අදහසක් දෙනවා. මේ අදහස සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මයේ එකඟයි. ඒ අයගේ අදහස හපුරවල ගත්තම මේ තරම් ආධාර කරද්දි බලාපොරොත්තු වන සංවර්ධනය ඇති නූනේ ආර්ථික ආර්ථික තියාගෙන ගියා මානව සංවර්ධනය ගැන සලකන්නේ නැතුව කියලා. ඒකයි මේකට හේතුව. ප්‍රධාන හේතුවක් ඇටියෙට ඒ කරුණ වලින් හසුරුවා ගන්නට තියෙනවා. ඒ පැහැදිලි වෙන්නට සතහන් දෙකක් පෙන්වලා තියෙනවා. කලින් තිබුණ සතහනක් සංවර්ධන සැලැස්මක් මේ අය යෝජනා කරන සංවර්ධන සැලැස්මක්. කලින් පවත්වාගෙන ගිය සංවර්ධන සැලැස්මේ අංක එකට තියෙන්නේ ආර්ථික සංවර්ධනය. මේ පටවිලින් ඉගෙන ගත්ත එක ආස්තික ආස්තික කියලා ඉදිරියට යන මුණාගෙන සැලකන්නේ නැතුව ඒ අත් වරද්දගත්ත දේ අපිත් වරද්දගෙන යන්නට ගියා. නමුත් මේ පාඩමේ ආයෝජනා කරපු සැලැස්මේ අංක 1ක තියෙන මානව සංවර්ධනයයි. ආර්ථික සංවර්ධනයේ අංක 3ට ගිහිලා තියෙනවා. අන්න මේ මමකට බැස්ස බෞද්ධ පිළිවෙතට බැස්ස. මේ සංවර්ධන සැලැස්ම අනුව ගියොත් අපට හොඳට දිනුනෙන්න පුළුවන්. හිත ආධාර අරගෙනත් ජීවිතයට පුළුවන් වැඩි කල්ලක් නැතුව ඒ වෙනුවට ඒ අත්තන්ට ජීවිත දීලා අපටම ස්වයං පෝෂිතව හොඳට සංවර්ධනය කරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා ඒ මඟ තමයි මානව සංවර්ධනය මානව සංවර්ධනය කියන්නේ මනසේ දිනුමයි මිනිහා වේ දිනුමයි ඒක මනස දිනුන වෙනකොට මිනිහා දිනුන වෙනවා මිනිහා දිනුන වෙනකොට රට සංවර්ධනය වෙනවා, ලෝකීය සංවර්ධනය වෙනවා. මනස හැදෙනකොට මිනිහා හැදෙනවා, මිනිහා හැදෙනකොට රටක් හැදෙනවා, මුළු ලෝකයක් හැදෙනවා. ඒ නිසා ওই සාධක දෙක ගැන විශේෂයෙන් නුනති අය කල්පනා කරන්නට ඕන. ඊළඟට මා පෙන්වන්නේ සමානම තුල තියෙන වැරදි අදහසක් නැති කරගන්න ඕන නිසා ඒ පළමු කොට පෙන්නලා කරුණු කියලා ඊළඟට මේ සංවර්ධනය කරන හැටි හිත දියුණු කරන හැටි මනාව පිළිටුවන හැටි පැහැදිලි කළ දෙන්නට අදහස් කරනවා සමහර දින උදගත් ගන්නකමට ධර්මයේ දන්නවා කියලා හිතාගෙන ඉන්න හැඟීමකට අනුකූලව තියෙන බුද්ධ ආගම පරලොවට තියෙන ධර්මයක් ආගමක් කියලා. ඒ සම්පූර්ණින් පරිදි එබඳු අයට අනුකම්පා කරනව විනා වෙන කරන්න දෙයක් නැහැ. බුද්ධඝම මෙලවට තියෙන ධර්මයක් ආගමක්. බුද්ධඝමයේ උගන්වන්නේ මෙලව හොඳින් හිටියොත් තමයි පරලෝ හොඳ වෙනවා කියලා. ඒ නිසා බුද්ධඝමයේ තියෙන කාරණා හසුළු වල ගත්තොත් 100ට මෙතුණයි කියලා කියනවා නම් 80ක් පමණ මේ ලෝකෙට. පරලොවට සහ නිර්වාණ අවබෝධයට අනිත් කොටසයි. ඒ 80ක් කියනකොට ලොකු ගණනක් බව මේ පින්නතුන්ට වැටහෙනවා ඇති. සමහර කාරණා වලින් බලනවනම් ඊටත් වැඩි එකක් අඩුවේ කියන්නට පුළුවන් කමක් නැහැ. සාධක වශයෙන් කියනවනම් උද්ධාගමේ තියෙන උසස් ප්‍රතිපatti දෙකක් සීල භාවනා. සීලෙහි ආනිසංස දේශනා කරන්ට ගිය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන අනුසස් පහක් පැහැදිලි කළා. එයින් පළමුවෙන් සීලවන්තයා ධනවන්තයෙක් වේ. එහි ආනිසංස පහෙන් හතරක්ම මෙලොවටයි. එකයි පරලොවට. භාවනාවේහි මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් පෙන්වලා තියෙනවා. එයින් 10ක් මෙලොවටයි එකයි පරලොවට. ඒ නිසා යම් කෙනෙකු කියනවා නම් පරලොවටයි මේ ආගම කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. බුදුරජාණන් වහන්සේ සීලවන්තයා ධනවන්තයෙක් කියලා ප්‍රකාශ කළා. අද හුඟක් දෙනා හිතන්නේ සිල්වත්කම කියනවනම් ධනවත් වෙන්නට බෑ කියලා. බුද්ධඝම අනුව රටක් සංවර්ධනය කරන්නට බෑ කියලා. ඒක වැරදි අදහස්. බුද්ධඝම නොදන්න නිසා ඒ කියන්නේ එහෙම කාට හරි උමනා කරනවා නම් මෙලව නිවැරදි දිනුම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ඉදිරිපත් කරන්න සූදානම් ඕන කෙනෙක් වෙන තර්ක කරන්නේ නිකන් කතා කර කර ඉන්නේ නැතුව නිකන් බුද්ධ ආගම පරිලෝකයට තියෙන ආගමක් අපිට අපේ ප්‍රශ්න වලට අපේ මෙලොව ප්‍රශ්න වලට උත්තර නැති කීතාගෙන කතා කරන අය ඉන්නවනම් කරුණාකර එන්න ඒ අත්තන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය පෙන්වලා දෙන්න ඊට වඩා හොඳ මාර්ගයක් නැති බවත් පෙන්වලා දෙන්න කිසිය හෝ වේවා බුදුරජාණන් වහන්සේ සීලවන්තයා ධනවන්තයෙක් කියලා කිව්වා ඒ ආස්කාරණ පහෙන් සීලවන්තයා කියන එක නා නේද? අනිත් අහුලගෙන ඉතින් මිදිබර ගැටින් ඉන්න පුද්ගලයෙක් කියලා හිතන්ට එපා. එහෙම එකක් නෑ. තන්පත්කම කියනවා සීලවන්තය වගේ. සංවරකම කියනවා. ඒ වගේම කලිසතකමක් කියනවා. ඔක්කොටම වඩා අප්‍රමාද විහාරී සීලවන්තය. සම්මා කටයුත්තක්ම ඉන්නේ නුවණින් කරනවා. ඉහිසලකින්දෙන් කරනවා. සීලවන්තයා ඉගෙන ගන්නට ගියාම මොකට ඉගෙන ගන්නවා? අප්‍රමාද විහාරී. බොහෝ කීයෙන් සැලකිල්ලෙන් ඒ තැනත්තා ඉගෙන ගන්නවා. සීලවන්තයා හැකියාවක් කරන්න ගියාම මුදල් සම්පාදනය කරන්න ගියාම ඒ වැඩත් බොහොම සිහියෙන් සැලකිල්ලෙන් කරනවා. ඒ නිසා සීලවන්තයා ධනවන්තයෙක් වෙනවා. සියලුවක් නැතුව ධනවන්තයෙක් වෙනවා. ඊළඟට සීලවන්තයාට අපාය නොකමනවත් නැහැ. ධනෙ විනාශ වෙන මාර්ග නැහැ. ධනය තමන්ගේ යාපත සඳහා වැය කරන හැටි බුදුරජාණන් වහන්සේ පත්තකම්ම සූත්‍රයේදී දේශනා කළා කියනවා. ඒ විදිහට ධනෙ වැය කරලා ඒක නැත්තා හොඳ වාසනාවන්ත ජීවිතයක් ගෙනියන්නේ. අපායමුක මොනවත් නැහැ. අපායමුක වශයෙන් බුදුරජාණන් වහන්සේ ධනෙ විනාශ වෙලා යන මාර්ග හයක් පෙන්වලා තියෙනවා සිගාලෝවාද සූත්‍රයේ වෙන වෙන සූත්‍ර වල තවත් පෙන්වලා තියෙනවා. ඒ හයම ගත්තත් ඒකදු අපායමුකයක් අපාය මාර්ගයක් විනාශ මාර්ගයක් සීලවන්තයාට නෙමෙයි. ඒ නිසා සිල්වත්කම කියන තරමටම ධනවත් වෙන්නට පුළුවන්. නුවණින් උත්සාහයෙන් සම්බු කිරීමෙන් ධනවත් වෙනවා ඒ විනාශනකොට ඒතනත්තා ආරක්ෂා කරලා කිසි විදිහට යොදවන නිසා ඒතනත්තාගේ ධනවත්කම වැඩි වෙනව විසක් අඩු වෙන්නේ නැහැ අපාය මුක රාශියක් කිව්වා ඒ සිගාලෝවාද සූත්‍රයේම අපාය මුක හයක් කිව්වා මේ හයින් එකක් අරගෙන බලමු සීලවන්තයා කොච්චර හොඳට ධනවත් වෙනවද කියලා එහි අපාය මුකයක් හැටියට පෙන්වනවා සුරාපානේ මත්පැන් පානේ. ඉතින් මත්පැන් පානේට ගියාම අබ්බේ විචාය බොහොම නොසෑහෙනට බොනවා. ඒක කොච්චර සල්ලි ගියත් ඒ ඇයිට ගණනක් නෙවෙයි. සමහර විට රුපියල් 10න් පටන් ගත්තම 25 60 70 100 ඊටත් වඩා වෙන 100ක දවසට වියදම් කරන අය ඉන්නවා. බොන්නට ගිය කෙනෙකුට මේකල හැටියට කොච්චර අඩුවෙන් කිව්වත් රුපියල් 10කට අඩුවෙන් නම් දවසක් පිටනටාට දිවා ගන්න අමාරුයි. 10ක් ගන්න ගත්තොත් කරන්ට දවසකට රුපියල් 10ක් නම් විනාශ වෙන සල්ලි මාසෙකට රුපියල් 300යි. අවුරුද්දකට කල්පනා කරලා බලන්න 3600යි. ඊළඟට දස අවුරුද්දකට රුපියල් 36000යි. කිසි අවුරුද්දක් නම් ගුණ ලැබෙන්නේ නැහැ ඉතිසල මිලයයි එහෙම නුනත් කිසි අවුරුද්දක් යනකොට රුපියල් 72000ක් මේ රුපියල් 10 ගන්න බැලුවා 10 නවතින්නේ නැහැ නේද එතකොට සීලවන්තයා මත්පැන් නුවණ නිසා ඒ රුපියල් 72000ම ඉගෙනත්තා තිබුණු සමහර විට 72000 නෙවෙයි ඒ අවුරුදු 20ට ලක්ෂ ගණනක් වෙනටත් පුළුවන් සමහරුගේ මත්පැන් දීමේ හිති බැලුවම ඒ වගේ අපායම කොමනොත් නැහැ සම්පූර්ණ ඉලක්ක මොහොතකට හරිනිකව කරනවා ඒ නිසා ශීලවන්තයා ධනවන්තයෙක් කියන එක බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කළා. ඊළඟට උන්වහන්සේ තවපැත්තකින් දේශනා කරන ශීලවන්තයා විදුලි සරදෙන්නේ නැහැ. ඒකනස්සාට ඒ නිසා මානසික පීඩා නැහැ. අද ලෝකේ පුරා තියෙන අලුත් රෝගයක් තමයි මානසික අසහනය කියන එක. ඒ දිනු රටවල් වල දිනු තරමටම මානසික අසහනයක් දුරු වෙලා. සමහර රටවල් වල කරපු පරීක්ෂණ වලින් පේනවා ජනගහණයෙන් වෘත්ති ගණනක් තියෙන ජනගහණයෙන් 100ට භාගයක්ම 150ක්ම මානසික රෝගීන් කියලා කියනවා පරීක්ෂණ අනුව. එහෙම බැලුවම ඒක මහා විනාශයක් පිළිහිමක් මනසක් ලැබිලා ඒක දිනු කරගන්නට මගක් නොලැබුණ නිසා ඒ අය සමග ගිහිල්ලා මානසික අසහනින් පෙළෙනවා පෙළෙනවා සීමාවක් නැතුව පෙළෙනවා සල්ලි කොච්චර දුන්නත් ඇති වැඩි මොකද? අහසේ ගුණේ කරණම් ගැහුවත් ඇති වැඩි මොකද? මානසික රෝගීන් නම් ජනගහනෙන් භාගයක්. ඒ අතින් බලනකොට සීලවන්තයෙකුට ඒ ස්වභාවයෙන්ට කොහොමවත් ඉඩක් නැහැ. මානසික අසහනයක් නැහැ. වේදනක් කාලට මානසික සුවයයි කියන්නේ අසහනිය වෙනුවට. ඒ නිසා ඒ අංශයෙන් කලකා බැලුවත් සීලවන්තකම් කියන උසස් බව කාටත් ඇති වෙනවා කියන්නේ. මෙතනදි මා කියන්නේ මේ පරලෝකයයි කියලා එක එකනා කියන කතාව එච්චර වැරදි සාකරද කියන එක කියා දීමටයි. මෙලොවම තමන්ගේ යහපතට හේතු වෙන සීලාදී ප්‍රතිපත්තීන් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ. ඒ වගේම පරලෝක සුගතිය ලබා ගන්න මාර්ගය දේශනා කළා. අපගේ පරම නිස්සාව වන නිවන අවබෝධයට උපකාර වන කරුණු දේශනා කළා. නිවන් මාර්ග දේශනා කළා. භාවනාව පිළිබඳව එහෙමම ඉදිරියට තව ටිකක් ඒ කරුණු විස්තර කරනවා. ඊළඟට නීයා හැදෙනකොට අපරාධ මර්ධනය වෙනවා රට වර්ධනය වෙනවා. ඔය දෙකක් සිද්ධ වෙනවා. නීයා හැදෙනකොට මනස හැදෙනකොටයි නීයා හැදෙනවා කියන්නේ. ඉතින් නීයා හැදෙනකොට ඔය කාර්ය දෙකක් සිද්ධ වෙනවා. නීයා හැදෙනවා හැදෙනවා කියන්නේ මනස හැදෙන එක මනස හැදෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අනුව කෙනෙක් ආගමනුකූලව ජීවිතය ගත කරනවා නම් ඒ ආගමික ප්‍රතිපත්ති ක්‍රමයෙන් ජීවන කරගෙන යනවා නම් චේතනත්තාගේ මනස හැදෙනවා මනස දියුනේ. එහෙම නැත්නම් චේතනත්තාගේ මනස හැදෙන්නේ නැහැ. මනස හැදෙන්නේ නැති වෙනකොට අපරාධස් වැඩි. ඒකට හොඳම සාධකයක් පෙන්වා දෙන්නට පුළුවන්. බුද්ධ ජයන්තියේ මේ කවුරුද දන්නව 1956 බෞද්ධයන් මහජනලින් පැවසුව ලෝකේ පුරාම පැවසුව 2500 බුද්ධ ජයන්ති කතාව මේ ලංකාවේ මුලින්ම ඉච්ච කට කතාවක් ඒ පසුව පොත්වලට ඇතුළු වුණා ඒ කට කතාව ලෝකේ පුරාම පැතිරු වුණා ලංකාවෙන් පටන් ගත්ත බුද්ධ ජයන්ති උත්සව ලෝකේ පුරා පැවසුවා ලංකාවේ බෞද්ධයන් අනිත් රටවලට වඩා අවුරුදු 10ක් 12ක් පමණ පිළිවිමින් ඒ උත්සවයේ මුලින් මුලින් පැවැත්වුවා. දෙවන ලෝක යුද්ධයේ ඉවරුණාට පස්සේ ඒ හඬ යටපත් වෙනකොටම ශ්‍රී ලංකාවේ පැන නැගුණු හැට තමයි 2500 බුද්ධ ජයන්ති. ඒ හඬ හොඳට ක්‍රමවත් වේගයෙන් පැතිරී ගියා. අදහස පැතිරෙන්නට ආරම්භ වුණේ 1944 තරමින් ඉඳලා 56 වෙනකොට අවුරුදු 12කට කලින් මේ හඬ නැගුණා. ඒ අනුව අපේ ජනතාව තේරෙන්නට පටන් ගත්තා. තේරෙන්නට පටන් ගත්තා කියන එකෙන් අදහස් කරන්නේ වෙනකට වඩා බෞද්ධයන් පන්සල් යන්නට වැඩ යොදා ගත්තා. සිල් රකින්නට, භාවනා කරන්නට, සෞද පිළිවෙල දිනු කරන්නට වැඩ යොදා ගත්තා. 1944 තරම පටන් ගත්ත මේ වැඩ පිළිවෙල අවුරුද්දෙන් අවුරුද්දට දිනු වෙලා ගියා. දිනු වෙලා ගිහිල්ලා 955 විතර වෙනකොට හොඳටම නැගලා. ඒ නිසා අපේ රටේ අපරාධ අංශයෙන් කොච්චර ලොකු දැස්මක් ඇති වුණාද කියන එකත් අපි හිතන්න ඕනේ. එය රටේ ජනගහනයක් අපරාධ සංඛ්‍යා සංසන්දනය කළ බලනකොටයි මනාව වැටහෙන්නේ. ඒ 65 ලක්ෂයක් ජනගහණයේ තියෙන ඒ කාලයේදී අපරාධ පොලිස් වාර්තා අනුව පේනවා 34000ක් වුණ තිබුණා. එනේ 34000 ගණනක් ඒ කරගෙන 34000ක් පමණ කියලා කියනවා. බුද්ධ ජයන්තියට මා කලින් කී පරිදි අපේ ජනතාව සේවෙන්නට පටන් ගත්තා. වැරදි අඩු වෙනට පස්සේ පටන් ගන්නවා මොන ධර්ම වැඩි වෙනත ටිකින් ටික දිනවල ගිය. එහෙම ගිහින් නමතිය 55 වෙනකොට ලංකාවේ ජනගහණය 80 දෙලක්ෂයකට වැඩි වෙලා 82 ලක්ෂ ගණනක් වෙලා. ලොකු වැඩිවීමක්. මේ ලොකු වැඩිවීමත් සමගම අපරාධ සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. ඒ රටකුණක් ජනගහනය වැඩි වෙනකොට අපරාධ සංඛ්‍යාවත් වැඩි වීම සාමාන්‍ය සිරිතයි. නමුත් ලංකාවේ මේ බුද්ධ ජයන්තිය සඳහා ආගමනුකූලව වැඩි සංඛ්‍යාවක් වන බෞද්ධයන් තේව වාසය කිරීම නිසා අපරාධ සංඛ්‍යාව කොපමණ අඩු වුණාද කිව්වොත් 44 වර්ෂයේදී අපරාධ සංඛ්‍යාව 34000ක් තිබුණ පොලිස් වාස්තාවේ. ඒ 34000ක් තිබිච්ච අපරාධ සංඛ්‍යාව ක්‍රමයෙන් බැහැගෙන ඇවිල්ලා 18000 ගණන්ට බැස්සා. 18000ක් පමණ වුණා. කොච්චර ලොකු දැස්මක්ද? මනස ක්‍රමයෙන් සැදෙනකොට අපරාධ සංඛ්‍යාවත් මර්ධනය වෙනවා කියන එකයි. ඒ නිසා මේ හදන එක තමයි හොඳම දේ. සංවර්ධනයක් ඒ වගේම සිද්ධ වෙනවා. සංවර්ධනය සිද්ධ වෙනවා කියන්නේ මනස හැදෙනකොට සනසනත්තාම සමාජීය සාධකාරිය හරියට කරන, සමාජීය යුතුයකම් හරියට කරන, සමාජීය සේවය හරියට කරන. එහෙම කරනවා නම් රටක් සංවර්ධනය කරන එක පහසුයි. රට සංවර්ධනය කරන්නට කියලා කොච්චර හොඳ සැලසුම් හැදුවත් ඒ වගේම කොපමණ මුදල් වියදම් කළත් එය කරවන්නන් හා කරන්නන් සමාජීය යුතුයකම සමාජීය රාජකාරිය හරියට කරන්නේ නැත්නම් කරවන්නේ නැත්නම් කොහොමද රටක් දියුණු වෙන්නේ? රටක් දියුණු වෙන්නේ රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. එදී ඈත යන්න ඕනේ නෑ අපරට ගැන බැලුවම ඒ එහෙම තමයි කියලා බොහෝ දෙනා හිත හිතනවා ඇති කියනවා ඇති. උදමිනිය හැදෙනකොට ඒ වර්ධ සිද්ධ වෙන්නේ. තමන්ගේ යුතුයකම හරියට කරනවා. තමාගේ සේවයේ රාජකාරිය හරියට කරනවා මනස හැදෙනවත් සමගම. ඒකට ඒ නිසා තමයි බෞද්ධ පිළිවෙත අනුව මිනිහා නොහදා රට හදන්නට බැහැ කියන්නේ. මනස හදන්නට ඕනේ. මනස හදනකොට නැවතත් මා මතක් කරන්නේ මිනිහ හැදෙනවා. මිනිහ හැදෙනකොට රටක් හැදෙනවා, ලෝකයක් හැදෙනවා. එහෙමනම් අපිට දැන් කියන්නේ මිනිහා හදන මඟ මොකද්ද කියලා බලලා මිනිහ හැදීමයි. ඒකට අපරාධත් අඩු වෙනවා රට සංවර්ධනය කරන කියන මේ දෙකම එකවර එකට සිද්ධ වෙනවා ඊට වඩා හොඳ මතක් මොනවද බුදුරජාණන් වහන්සේ කූටදම් සූත්‍රාදීදී හොඳට පැහැදිලි කරලා තියෙනවා රටක් හදන්නට නම් රටේ දුක්පත්කම නැති කරලා ජනතාව සුඛිත මුදිත කරන්න ඕන කියලා වැඩපිළිවෙල සාහිත්‍යයට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ අනුව තමයි බෞද්ධ රජදරුවන් රට සංවර්ධනය කළේ. ඒ මාර්ගය තාමත් එහෙම තියෙනවා. ඒ මග යන්න විතරයි අපිට තියෙන්නේ. අශෝක රජතුමා මුලදී යුද්ධ කර කර රටවල් ඇල්ලුවා. නිසා ජයග්‍රහණය කළා. නිසා විජය කළා. කාලිංග යුද්ධයේදී රජතුමා බොහොම කලකිරීමකටපත් වුණා. මොකද්ද මම මේ කරන වැඩේ? මේ ලක්ෂ ගණන් මිනිස්සු මරමරා පොළවේ කෑල්ල කෑල්ල අල්ලගෙන යනවා. ඒ තේරුමක් නැති මහා පිස්සු වැඩක් නෙමා කරන්නේ. මනස වෙනස් වුණ කලිතුමා කලින් බෞද්ධ නුවත් පසු බෞද්ධ වුණ බව මේ තුන්වෙනි කවුරුත් දන්නවා. ඒ අදහස් බෞද්ධ අදහස් ක්‍රමෙන් වැඩි වෙන්නට පටන් ගත්තා. එතෙන් එතුමා කල්පනා කළා මේ දිසා විදිය නවත්තලා ධර්ම විදිය කරන්න ඕන කියලා. ධර්ම විදිය. ධර්මයේ ජනතාවගේ හිත් දිනාගෙන රටේ ගමන හොඳට සංවර්ධනාත්මකව කරන්න ඕන කියලා. ඒ මගට බැස්සා. බැස්සා මෙතුමාට තේරුණා අර කලින් ගිය මාර්ගයට වඩා බොහොම හොඳයි මග. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පසුබිම් කරගෙන මහජනයාගේ සිත් හදමින් ඉදිරියට ගියා. එතුමා ප්‍රධාන වැඩ පිළිවෙළවල් දෙකක් වෙන ගියා. ධර්ම දූතයන් යවමින් මේ ප්‍රදේශවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රකාශ කරවල පුද්ගලයන්ගේ මනස දියුණු කෙරෙයි. අනිත් අතට මේ ලෝකේ කවදත් කොහෙත් තියෙන දෙයක් තමයි කායික රෝග. මේ කායික රෝගයන් සුවපත් කරවන්නට, නිරෝධ කරන්නට එතුමා සෝහල් කිහිපෙව්වා හැමතැනම. එයත් බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයක් උපදේශයක් සංගමනය කරමි. ලෝකයේ පළමු වරට රෝහල් පිහිටීමේ ගෞරවය හිමිවන්නේ බෞද්ධයන්ට කියන ඒ නිසාමයි. බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන අශෝක රජතුමා ඒ උපදෙතම නිමුණට පත් කළා. ධර්මදූතයන් යවල මනසදිනු කිරීමේ විනය හැදුවා. ඒ නිසා ඒ කාලයේ තුල ඒ සටන් කියන ඒවා නැසී කිව් තරමට අඩුවෙට ගියා. එතුමා ඒ අංශය සම්පූර්ණයෙන්ම අත්හැරිය අනිත් අනිත් රටවල් වල අය ඒ පැත්තටම බර වුණා අක්නිසාද ඒ කාලේ හිටියට එතුමා සමග සම්බන්ධකම් පවත්වපු හැම රටකටම ධර්ම දූතයන් යවල ධර්මාමාත්‍යයන් යවල බුදුරජාණන් වහන්සේගේ දහම් හඬ පැතිරෙව්වා ඒ නිසා එතුමා ලෝකයේ අසහාය රජා කියන සත්‍යයට පත් වුණා ඒ ධර්ම විදියේ වැඩපිළිවෙල ගෙනියන්නට ඕන මිනිහ හදන්නට නෝ අපේ රටේ මේ හදලා රට සංවර්ධනය කරන්නට නම් ධර්ම විජේ වැඩ පිළිවෙලයි. මේ ධර්ම විජේ වැඩ පිළිවෙලට පසුබිම වූයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. මේ බුද්ධ ධර්මයෙන් පසුබිම් කරගෙන දැන් මේ රටේ ධර්ම විජේ සමාජය වැඩ පිළිවෙලක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ බඳු වැඩ පිළිවෙලකින් අපේ ඉදිරියට යන්න ඕනේ. මේ ඉදිරියට යන අතර විශේෂයෙන් හැදෙන પરම්පරාව ඒ මුල ඉඳලම ඒ අනුව සැඩගස්වා ගන්නට ඕන. දැන් ඉන්න පිරිසත් අපි මේ විදිහට හදව ගන්නට ඕන. කිසි අමාරුවක් නැතුව මේ මගට වැටෙනවා අලුතෙන් දිවිවලා හැදෙන පිරිස ඒ සැලැස්ම උඩ හැදුවම වැඩුවම. එනිසා එයත් පළමු කොට කියන්නට ඕන. එහෙම කියනකොට අනාගත પરම්පරාව හදන්න ඉතන. එහි මුල්ම වගකීම කියන්නේ අම්මා තාත්තා දෙන්නා අතරේ. දරුවන් බිහි කරන ලෝකෙට සමාජයට බිහි කරන අම්මා තාත්තා දෙන්නා අතරේ. ඒ නිසා පැරණියන් ආවාහ විවාහ වීමේ පරමාධ්‍යාසයේ කරගත් හොඳ පින් ඇති දරුවන් ලැබෙන එකයි. ඒ අදහස දැන් සමහර විට මිනිකින්වත් ඇතිනවන කර්මත සමහරුන් වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි මහා විනාශය. ඒ නිසා එතන හරියටම අතිවාරම් රැකින් තෝරන්නේ. දරුවෙකුගේ ප්‍රතිසන්දියේ පටන්ම මේ විදිහට හැදීම ආරම්භ කළොත් තමයි උපන්නට පස්සේ ඒ දරුවා ඒ අංශයෙන් දිනු කරලා ගෙනියන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මෞඛ්‍යයන් ආවා විවාහ වන්නන් ඒ අදහස ඇතුව සමාජයේ ජීවිතේ පවත්වන්නට ඕනේ. පුරාණ මෞඛ්‍යයන් එලෙසින් සිදු කළ බවට සාධක බොහොමයි. එකක් මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලෙදිම සමහර මව්වරු තමගේ කුසේ දරුවෙකු පිළිසඳගත් අවස්ථාවේදී ඒ දැනගත් විට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියලා කියනවා ස්වාමීනි මගේ කුසේ දරුවෙකු පිළිසඳගෙන සිටිනවා ඒ දරුවා තෙරුවන් සරණගත කරන්නයි මා ආවේ කියලා. ඒ විදිහට තෙරුවන් සරණගත කරලා ඊළඟට ඒකට තේරෙනවා. අපේ පුත්තුල කියනවා ගබ්බ පරිහාරං අදාසී කියලා දරු ගැබට කරන්ට ඕන සුද පූජා ප්‍රයත්නවා ආධුනික වශයෙන් වෛද්‍ය උපදේශ වශයෙන් කළ යුතු දේ කළා කියන එකයි. ඒ විදිහට කුසීදිම දරුවා අයහපතින් මුදවල යහපතින් යොදවල හදනව වඩනව. නැසක් වෙනතුරු බටහිර විද්‍යාඥයන් ඒ කාරණේ සැලකිල්ලට ගත්තේ නැහැ. නව කුසීදිම ඒ විදිහට අදහස් ඇති කරලා හදන්නට පුළුවන් කියන කරුණ. නමුත් දැන් පිළිඅරගෙන කියනවා. මේක අවුරුදු කීපයකට පෙරතම ලංකාවට පැමිණි ප්‍රසව විද්‍යාව පිළිබඳ ඉහළ විභාගයක් පවත්වන්නට වෛද්‍ය විශාරදය ශ්‍රී ලංකාවේදී ප්‍රකාශ කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ට පැහැදිලි කළ දුන්නා. මෞකසේදී එක්තරා කාලයක ඉඳලා දරුවාට අම්මා කතා කරන දේවල් ඇහෙනවා. වචන වශයෙන් තේරුම් ගන්නට බැරි වුණා. අදහස් වශයෙන් දරුවාගේ මනසේ සියල්ලක්ම තැන්පත් වෙනවා කියනවා. ප්‍රතිය අර බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණ පිළිවෙතට සම්පූර්ණ එකඟයි. මේ අවුරුදු 2500කට පස්සේ මේ ආයතේ ඒක තේරුම් ගන්නට පුළුවන් වුණේ අවුරුදු 2500ක් ගිහිල්ලා හරි වටහාගත්ත එක ලොකු වැඩගත්කම. මේ ආයේ එහෙම කියද්දි අනිත් ආයේ එනම් දෙමව්පියන් ඉගෙන සැලකිල්ලක් මතක් වෙනවා නම් Tamante මෙන්න මේ සමාජීයත් කරන අපරාධයක්. යම් කිසි දරුවෙකු කුසලයේ පිළිසඳව සිටින කාලේ අම්මා නපුරු අදහස් වලින් යුක්තව නපුරු කතා කරමින් නපුරු විදියට ජීවත් වුණොත් කුසීන දරුවත් දෙසින්ම නපුරු වෙන එක ස්වාභාවිකයි. කුසීන දරුවා සිටින කාලයේදී අම්මා හොඳින් පිළිලි පහල කරගෙන හොඳ දේ කතා කරමින් හොඳින් ජීවත් වුණොත් කුසීන සිටින දරුවා තුලත් මේ හොඳ අදහස් ගැඹුරින්ම ස්වාභාවිකයි. ඒ නිසා එතන ඉඳලා තමයි මේ සමාජයේ හදන්නට හිත මනාපට පිහිටවනවා කියන කාර්යය සිදු කරන්න ඕනේ. දරුවා උපන්නට පස්සේ වැඩිපුරම කුඩා අවධියේදී ළමයි ආදර්ශයයි අනුගමනය කරන්නේ. අම්මා කතා කරන විදිහට කතා කරන්නේ. තාත්තා කතා කරන විදිහට කතා කරන්නේ. අම්මා තාත්තා යන්නේ විදිහට තමයි යන්නේ කියන්නේ. හැම දෙයක්ම අනුකරණය කරනවා කුඩා අවධියේ. උපදේශයේ ටිකක් ලොකු වුණාම වුණා කරන්නේ. ඒ නිසා අම්මා තාත්තා වෘත්තියෙන් බුද්ධියෙන් ආදර්ශවත්ව ජීවිත පවත්වන්න ඕනේ. ඒකතර දැන් කුසේදීම හොඳ අදහස් යොද් කරලා හදාපු දරුවගේ ඒ අදහස් තවත් වැඩි දියුණු වෙමින් ඉදිරියට යනවා. ටිකක් වැඩෙනකොට උපදේශයක් අවශ්‍ය වෙනවා. ඒ උපදේශයේ ආදර්ශයක් එක්ක දුන්නම ඒ දරුවනම් වැඩි මඟ කියන්නේ නැහැ. හොඳ මඟ මං යන්නේ. ඒ විදිහට ආදර්ශයක් උපදේශයක් දීලා හදාපු දරුවන් අද ලොකු වෙලා ඉතාම ඉහළ සත්වල ඉඳගෙනත් ඒ අම්මගේ තාත්තගේ ආදර්ශය උපදේශයේ ඒ හැඩගැසීම අදත් ඒ විදිහට පවත්වනවා. ඒ ආදත් සතුට වෙනවා. සමහර විට උසස් සම්තුරු වල ඉන්න ඒ විදිහ ජීවත් වෙනා කියන අපේ අම්මා අපට පුරා කාලේ මේ විදිහටයි කියන්නේ අදත් අපි මෙච්චර මේ සත්‍යයට ගිහිල්ලා වෙනස් කරේ නෑ. ඒ ආදත් සතුට වෙනවා. ඒ ආදී සමාජයටත් සැනසෙල්ලක් යහපතක් නෑ. ඒ නිසා එතන ඉඳලාම හදාගෙන වෙනවා ඊළඟට අධ්‍යාපනයේ ඒ අනුව ලැබෙන්න ඕන. මනස දියුණු වෙනවා. මනස නරකන දෙයක් කොහොමවත් කිට්ටු කරන්න හොඳ නෑ. ඒක කිට්ටු කළොත් ඒ නිසා පළමු කොට මේ මිච්ඡා කනිහිත චිත්තේ නිසා වරදවා පිහිටවන ලද හිත නිසා ඒතනත්තාටම නපුරු සිද්ධ වෙලා ඒතනත්තාගෙන් මුළු සමාජයටත් නපුරු සිද්ධ වෙනවා. ඒ කරුණ අනුව අධ්‍යාපනයේද මනස නොරස්න කිසිවක් එකතු වෙන්න ඕනේ. ඊළඟට මනස සැදෙන දේවල් අධ්‍යාපනයටත් එක්ක හුවෙන්න ඕනේ. ඒ විශේෂයෙන් ආධුනික අධ්‍යාපනය දිනපතා පාසලේ ඒ අතර දහම් පාසල් මගින් ආධුනික අධ්‍යාපනයක් ලැබෙන්න ඕනේ. දහම් පාසල ඒ විතරම පන්සලකයි පවත්වන්නේ. දිනපතා පාසලේ ආගම ඉගෙන ගැනීමට වඩා පන්සලක කරන ආගමිකයන් වීදී පරිසරයේ හොඳකමක් තියෙනවා. දිනපතා පාසලේ විෂයක් හැටියට බොහෝ සෙයින්ම උගන්වන්නේ ඒකත් වෙනස් වෙන්න ඕන ආගමික අධ්‍යාපනය වෙනම තැනක සුදුසු තැනක ආගමික පරිසරය ඇතුළු වෙනම කාමරයක උගන්වන්න ඕනේ. එතකොට තමයි හොඳ හැඟීමක් ඇති කරගන්න පුළුවන් වන්නේ. පන්සලක ස්වභාවයෙන් මේක ඇති වෙලා තියෙනවා දහම් පාසලේ නිසා දිනපතා පාසලට වඩා මත පරිසරයක ආත්ම ගණන කරනවා. එසේ වුවත් අර දහම් පාසල් කියන සංඛ්‍යාවන ස්වල්පේ කියලා කියන්නේ තෝරන මේ වෙලාවේ මේ සංඛ්‍යා කියන්නට උවමනා කරන්නේ නැහැ. බොහොම ස්වල්පයක් තමයි දහම් පාසල් කියන්නේ දිනපතා පාසල් වල ඉගෙන ගන්න ළමයිගේ සංඛ්‍යාව දිස් බලනකොට. ඒක ලොකු පාඩුවක්. ඒ නිසා මේ පැත්ත දිනු කරන්න ඕනේ. මිනිහා මනස හදාන්නට නම් එතන දහම් පාසල් හොඳට තියෙන්නට ඕන දහම් පාසලට හැම ළමයෙක්ම දෙන්නට පුරුදු කරන්නට ඕන. එතකොට එහෙම ඒ අංශයෙන් හැදෙනව වැඩෙනව. ඊළඟට පුරාණේ පටන්ම ආධුනික වේලාවක් ගෙවල් වල පවත්වාගෙන ආවා. දැනුත් සමහර ගෙවල් වල පවත්වනවා, සමහර ගෙවල් වල පවත්වන්නේ නැහැ. හැම ගෙදරකම ආධුනික වේලාවක් තියෙන්නට ඕන මනස හැදෙන්නට, මනස දියුණු වෙන්නට. ආදිත වේලාවේ කියන එක තමන් ගෙදර ඉන්න කාටත් පහසු ප්‍රාථමික නින්දට ප්‍රථම සම්මත කරගන්න වේලාවක්. ඒ භාග්‍යයක් තරම ගත වෙන්න පුළුවන්. ඊට වැඩි වුණත් හානියක් නැහැ. වරදක් වෙන්නේ නැහැ. ඒ ආගමික වේලාවක් එහෙමත් ඒ භාග්‍යයක් ගත කිරීමෙන් තමන්ට ලැබෙන යහපත දිනුම කුමක්ද කියලා බලන්න ඕනේ. ඒ ඒ භාග්‍ය වගේ දෙයකින් ලැබෙන දිනුම කියලා බලන්න ඕනේ. බෞද්ධයන් හැටියට බලනවා නම් එහෙම ආගමික වේලාවක් සම්මත කරගත්තාම ඒක නැත්තා පිණින් වර්ධනය වෙනවා. පිණින් දියුණු වෙනවා. දෙතුන් සිත් මහා රාශියක් පහළ වෙනවා. ඊළඟට ඒක නැත්තා සෞඛ්‍යය දියුණු වෙනවා. ශරීර සෞඛ්‍යය ඇති වෙනවා මානසික සෞඛ්‍යයත් වගේම. එහෙම එකනාගේ මානසික සෞඛ්‍යය බොහොම හොඳයි. ශාරීරික සෞඛ්‍යයත් ඒක නැත්තාගේ හොඳයි. අද දෙද බහුල ලෝකයක් ලෝකයේ බොහොම දියුණු දියුණු රටවල් වල හොඳටම කායික රෝග වැඩි, මානසික රෝග ඊටත් වැඩි. අප රට දේශ බැලුවත්, පූර්වහල් දේශ බැලුවම කායික රෝග වලින් පිරිච්ච සමාජයක් කියලා අපිට හිතා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සෞඛ්‍ය සැලැස්මක් තියෙනවා. එහි මූලික තැන දෙන්නේ රෝග වළක්වා ගැනීමටයි. මේ විදිහට ජීවත් වෙන මඟක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. එය අදටත් හොඳයි ඒකිටම හොඳයි. මෙතෙන්දී ආධුනික වේලාවක් ගත කිරීමෙන් කායික සුවයක් ඇති වෙනවා සෞඛ්‍යයෙන් ජීවන වෙනවා කියලා කියන්නේ අපේ ශරීර වර්ධනයට උපකාර වෙන අංශ දෙකකින් කරුණු යෙදෙනවා. අපේ ශරීරගත ලේ ධාතුව මුලින් තියෙන තෝරී කියන එක බෞද්ධ මතේ ඒ වගේම වෛද්‍ය මතේ මෙය හොඳ කර ගැනීමට පිටින් ලැබෙන උපකාරක ධර්මයන් තියෙනවා. ඊටත් වඩා උපකාර වෙනවා මනස හොඳ කරගත්තම මේ හොඳ කර ගැනීම. ආධුනික වේලාවක් ගත කරනකොට මේ වේලාව මනස බොහොම හොඳට පිහිටවාගෙන තියෙන වේලාවක්. මේ වෙලාවේ මේ පිරිසුදු වෙනවා. මුළු දවසට මේක ලොකු දවුවක් සෞඛ්‍ය සඳහා. ඊළඟට අපේ රූප හැමතිස්සෙම අලුත් වී හැදෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අද විද්‍යාව කියන පිළිවෙලකට කියන හැම දෙයක්ම වෙනස් වෙවි අලුත් වෙවි හැදෙනවා කියන එක. මේ ශරීරයේ මේ විදිහට හැදෙනකොට එසේ හැදෙන අවස්ථාවේදී ඒක උපකාර වෙන කරුණු කියනවා. කම්ම චිත්ත උතු ආහාර. පූර්ව කර්මයක් උදව් වෙනවා, චිත්තත් උදව් වෙනවා, උතු ගුණයක් උදව් වෙනවා, ආහාරයක් උදව් වෙනවා. චිත්තජ රූප කියලා කියනවා. ඉතින් උපකාරයෙන් හටගන්නා රූප. ඒ අනුව බලනකොට ආගමික වේලාවක් ගත කරන පිරිසකට චිත්තජ රූප හොඳට ඇතිවෙනවා. ඒ චිත්තජ රූප වේදනස්ථාත ඒ තයභාගය තුළ ඇතිවීම නිරෝගී වීමට ලොකු උදව්වක්. ඒ ආකාරයෙන් සෞඛ්‍යම දියුණු වෙනවා. ධර්ම ඥානෙ දියුණු වෙනවා. හැම දෙයකටම ආධිමත වේලාවක් ලබා ගැනීමත් උදව් වෙනවා. ඊළඟට බොහෝ දිනයන්හි විශේෂයෙන් පසළොස්වක දිනයන්හි සීල භාවනාදී ප්‍රතිපත්ති වලදී සීල රකින්නකොට ඒකනත් ආගේ කාය වාක් සංවරය ඇති වෙනවා. භාවනා කරනකොට සිතේ සංවරය ඇති වෙනවා. අද උගත් ලෝකයා මේ පිළිබඳව සොයලා තියෙනවා. ඒ දිනු රටවල් වල අසංවර සමාජය සංවර කරගන්නේ කොහොමද කියලා මේ කාකාරයෙන් පරිශන කළා කියනවා. මේ කතඩා බැලින් කළා කියනවා. ඒ ආයත සාර්ථක ප්‍රතිඵල ලැබුණේ භාවනාවේ. ඒ නිසා යෝජනා කළා කියනවා දිනපතා පාසල් වල මූලික ශ්‍රේණිය ඉඳලා දොළොස්වෙනි ශ්‍රේණිය තෙක්ම භාවනා උගන්වන්න ඕනේ කියලා. හිත සංවර වෙනකොට මනස හැදෙනවා මනස හැදෙනකොට මිනිහා හැදෙනවා. සීලෙන් කාය වාස් සංවරයත් එක්ක වුණාම ඊටත් වඩා හොඳ වෙනවා. මේ විදිහට සමාගයේ හතුරා සහ මිතුරා කවුද? සමාගයේ වරදවා පිළිතුරන ලද හිත හතුරා මනාකොට පිළිතුරන ලද හිත මිතුරා සමන්ත සමාජයටත් කියන මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශය හොඳට පිට අරගෙන ඒ අනුව ජීවිතේ හැඩගස්සාගෙන නිලවත් හොඳ වාසනාවන්ත ජීවිතයක් ගත කරලා තමන් තමන් තුළ තියෙන දුර්වලකම් අගුණ අඩු කරගෙන ගුණ නුවණ වැඩි කරගෙන මේ ගුණ ධර්මයන්ගේ හා කුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් කාටත් උතුම් නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරමසිං ධර්මස්තවනානි සංසයන් හේතු කොටගෙන උතුම් නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා

මහානායක මාහිමිපාණන් වහන්සේ